මෙතර කාලයකට යම් ඥාන ප්‍රමාණයක් උපදවා ගත්තා. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ. ඒ ප්‍රමාණවත් නැති නිසා නිවන් අවබෝධ කරගන්න බැරි වුණා. ඒ ඥාන ප්‍රමාණය නිවැරදිවම උපදවා ගත්තනම් ගන්නත් ඕනේ. සසරින් නිවනට. ඒකට හොඳම කාලය තමයි වර්තමාන කාලය. තථාගතයන් වහන්සේගේ ධර්ම ලෝකේ පවතිනවා. තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. ස්වාමින් වහන්සේලා නිවැරදිව ඒ ධර්මය විවරණය කරනවා. එහෙනම් ඥාන ටික තාම හරියාකාරව ඉපදුනාද නැද්ද කියලා අපි ටිකක් බලමු. පළවෙනි ඥානය තමයි සුතමේ ඥානය. අහන සුත කියන්නේ අහන. ඥානය කියන්නේ නුවණ. අහලා දැනගන්න නුවණ. දැන් තියෙනවා. මොකද බණ අහලා තියෙනවා හොඳට. හොඳට ධර්මය අහලා තියෙනවා. අපි දන්නවා. එවැනි පිරිස් තමයි සා සම්බන්ධ වෙන්නේ. නැවත නැවත ධර්මය ශ්‍රවණය කරන්නේ. එනවා සුතමේ ඥානය තියෙනවා. ඒ ඇසු ධර්මයට ඒ අහපු ධර්මයට අනුව ద్వාරත්‍රය සංවර කරගත්තද? හය ద్వාරය, වචී ద్వාරය, මනෝ ద్వාරය. හය වචනය සිත. ඒ අහලේ ධර්මයේ නිවැරදි සත්‍යයි. ඒක ප්‍රායෝගිකයි. කියලා අවබෝධ කරගෙන නිර්වුල්ලයි. කය සංවර කරගත්තද වචනේ සංවර කරගත්තද සිත සංවර කරගත්තද හැබැයි කයයි වචනයයි සංවර කරගත්තා සිතතාම සංවර කරගන්න. ඒ සීලමය ඥානයයි. හරි මම දැන් සිල්වත්. මගේ ద్వාරත්‍රයම පිරිසිදුයි. කියලා Tamanටම Tamanම කියාගන්න පුළුවන් නම් ඒ Tamanගෙන්ම නුවණින් දැනගෙන දැකගෙන තමයි එවැනි සිතුවිල්ලක් ඇති වෙන්නේ. ඒ සීලමය ඥානයයි. ඒ සීලෙන් ඒ සීලය අපේට තියලා ඒ සීලය උපකාර කරගෙන සීලය ප්‍රත්‍යාරක්ෂා කරලා. ඊගාවට උපදිනවා ඥානය සමාධි භාවනාවෙන් ඥාන. සමාධි භාවනාවෙන් ලබා ගන්න එක. භාවනාව කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. විචරණ සිත වික්ෂිප්ත වෙන සිත විවිධ අරමුණු ඔස්සේ යන සිත ගත සමාධියකට. එක තැනකට ගත්තා. එක අරමුණක රැඳෙව්වා. හරි. ඒකත් නුවණින් දැනගත්තා. හරි මට දැන් මගේ සිත තැන්පත්. මගේ සිත විසිරෙන්නේ. මගේ සිත සමාහිතයි. සමාධි. තමගේ නුවණින් දැනගත්ත ඒ සමාධි භාවනාවේ ඥානයයි. ඒ ඥානයක් තියෙනවා. සීලමය ඥානයක් තියෙනවා. කනින් අහලා දැනගන්නා වූ නුවණ සුතමේ ඥානය අනුපිළිවෙලට එන්නේ. ඊගාව ඥානෙ ධම්මටිති ඥානෙ. ධම්මටිති ඥානෙ කියන්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය සතිය හා යෝනිසෝ මනසිකාරයෙන් දැනගන්නව දැකගන්න. ඒකට කියනවා ධම්මටිති ඥානෙ. තව ඥානයක් තියෙනවා. සම්මර්ෂණ ඥානෙ. බෙදලා වෙන් කළා විභාග කළා Tamanටම නිශ්චය කරගන්න පුළුවන් ඥානය. බෙදලා වෙන් කරන්න. රූපස්කන්ධය බෙදලා වෙන් කරන්න ඕන. ඒ ඥානය උපදවා ගන්න. වේදනාස්කන්ධය බෙදලා වෙන් කරන්න ඕනේ. එයි. ඒක බෙදලා වෙන් කරන්න පුළුවන්. සංඥාස්කන්ධය බෙදලා වෙන් කරගන්න ඕනේ. වෙන් කරගන්න ඕනේ. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කරගන්න ඕනේ. නුවණින්. විඥානස්කන්ධය බෙදලා වෙන් කරගන්න ඕනේ. ඒ හැකියාව තියෙනවා. ඒ ඥාණය තියෙනවා. ඒ නුවණ තියෙනවා. සම්මර්ෂණ ඥානය. බෙදලා වෙන් කළා බලලා තමන්ට නිශ්චයකට එන්න පුළුවන් නිවැරදි තීරණයකට එන්න පුළුවන්. ඒ සඳහා මම මේ සසරින් නිවනට දේශනා මාලාවේ කලින් දේශනවල පැහැදිලි කරා කරුණු 201ක් ඒ විභාගය සඳහා ගන්නවා. ඒ 201 විභාග කරපුවාම සමහර කෙනෙකුට 10ක් 12ක් විභාග කරනකොටත් ඥානය පහළ වෙනවා. මම කියන්නේ 201ම විභාග කරන්න ඕන කියලා. සමහර කෙනෙකුට 20ක් 30ක් විභාග කරනකොටත් ඒ ඥානය එනවා. පහළ වෙනවා. සමහර කෙනෙකුට 60 70ක් විභාග කරලා පරීක්ෂා කරලා බලනකොට ඒ ඥානය එනවා. සමහර කෙනෙකුට 100ක් 120ක් 130ක් විභාග කරන්නත් වෙයි. සමහර කෙනෙකුට 201ම විභාග කරන්න වෙයි. ඒක තම තමන්ගේ මානසික මට්ටම අනුව. ඒ පිළිබඳව දේශනා පසුගිය දේශනාවල තියෙන ඒ පිළිබඳව විස්තර ඒ විභාග කරලා බලලා තියෙන තව ඥානයක් උපදව ගන්න. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඒ දෙකේ එකම විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා Tamanටම තීරණය කරන්න පුළුවන් Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. පැහැදිලිව අවබෝධ වෙනවා. තියෙන්නේ නාම රූප දෙකක්. කිසිම සැකයක් නැහැ. අවිශ්වාසයක් නැහැ. විමතියක් නැහැ. නාම රූප දෙකක්මයි තියෙන්නේ මුළු විශ්වයේ තියෙන ඕනම ධර්මතාවයක් අරගෙන ওই ධර්මතා දෙකට ඇතුළත් කරන්න පුළුවන් ඒ කියන්නේ නුවණින් දැනගන්නවා නුවණින් දැක ගන්න අන්‍යයට උපදින ඥානය ඒ නුවණින් දැනගන්නේ නුවණින් දැකගන්නේ ඒ නාම රූප පරිච්ඡේද ඥානය ඊට පස්සේ තියෙනවා කරුණ විදර්ශනා ඥානය. ඒ කාංකා විතරණ විසුද්ධියදී. තරුණ විදර්ශනා ඥානයකට කියන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගන්නේ සියල්ල. ඒකට කියන යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. තරුණ විදර්ශනා ඥානය කියලා කියනවා. ඒ විදර්ශනා භාවනාව තුළින් උපදවා ගන්න නුවණ. තරුණ විදර් තරුණයි ඒක. තරුණ විදර්ශනා ඥානය. හේතු ප්‍රත්‍යක් නිවැරදිවම හේතු ප්‍රත්‍යයන්ගෙන්ම තමයි හටගන්නේ කියන්නේ. ඒ ඥානය. කාකා විතරණ විසුද්ධිය. ධම්මටිති ඥානයත් එතනට එකතු වෙනවා. සෝවා. සලසෝතපන්නේ. දැන් මේ කියපු ඥාන ටික නිවැරදිවම උපදවාගෙන නිවැරදිවම Taman දැනගෙන Taman දැකගෙන දැකගෙන යන්නේ. එතකොටනේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැනගත්තට එන්නේ අනුමාන ඥානයක්. දැකගත්ත තැන එන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. දැන් එතකොට ඒ ඥාන කීයක් විතර තියෙනවද? පිළිවෙලින් උපදවන්න ඕනේ. ඔයත් අනාදිමත් කාලයක් සංසාරයේ බණ හෙව්වා. ඒ ඥානෙ තියෙනවා. සුතමේ ඥාන. කනින් අහලා දැනෙන. එහෙනම් ඊගාව ඥානය නුවණ ඒ අසුද්ධ ධර්මයට අනුව සංවරයි. මම කියව කරුණු දෙකක් සම්පූර්ණ ඇති. කයයි වචනේ. කයෙන් අකුසල් කරන්නේ. වචනයෙන් අකුසල් කරන්නේ නැතුව ඇති. ඔව් සංවරය. හැබැයි සිත සිතේ කෙලස් තියෙනවා. සිතේ නීවරණ තියෙනවා. සිත යම් අවස්ථාවක ඉන්ද්‍රියයන් නිසා පෙරලනවා අකුසලයට. එහෙනම් ධාරත්‍රේම සංවරණ සීලේම සියල්ල සම්පූර්ණයි. එයි ඊට වඩා දෙයක් සංවර කරන්න නැහැ. කයයි වචනයයි සිතයි. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂුන් වහන්සේ නමක් එයා සාමණේර භික්ෂුන් වහන්සේ නමක්. එයාට කිව්වා උපසම්පදා වෙන්න. උපසම්පදා කරන්න. උපසම්පදා කරනකොට 227ක් සිල් තියෙනවා. සාමණේර ඒකට තියෙන්නේ පබ්බජ්ජා දස සීලය. තමයි හාමුදුරන්ට කිව්වා දැනිත් අය කතා වෙනවා කෝටියක් සංවර සිල් තියෙන්නේ හැබැයි උපසම්පදාවේ. ඒක ලේසි වෙන්නේ කෙනෙකුට. නිරන්තරයෙන්ම සතියහා යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕනේ හැම මොහොතකම කෝටියක් තියෙනවා සංවර කරගන්න කියලා අර හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. හාමුදුරුවෝ කල්පනා කරන කෝටියක් අපෝ මට මේ මේක කරන්න නම් බැහැ මට කීයට ඊටදී හොඳයි මම සිවුර තියලා ගෙදර යනවා මම සිවුර තියලා ගෙදර යනවා බැහැ මට කෝටියක් නම් සංවර කරගන්න බැහැ හදන්න බැහැ දැන් මේක ආරංචි වුණා බුදුරජාණන් වහන්සේට. මේ ස්වාමින් වහන්සේ සාමණේර ස්වාමින් වහන්සේ නමක් දැන් මේ අන්නයිගේ වචන අහලා මේ කෝටියක් සිල් සංවර සිල් හදන්න බෑ. හරි අමාරු කාර්යයක්. ඔය එක කරන්න බෑ. ඒක නිසා මේ සිවුර ඇරලා යන්න ලෑස්ති වෙනවා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට එන්න කිව්වා. එන්න කියලා අහුව එවැනි සිතුවිල්ලක් තියනවාද? ඔව් සිවුර තියලා යන්න. ඔව් තියෙනවා. ඇයි? මේ උපසම්පදාව කියන එක අතිශය තැතිගැන්මක් ඇති කරනවා. කෝටියක් සංවර සිල් තියෙනවා කියනවා. මට බෑ කෝටියක් සංවර සිල් රකින්න බෑ මට. ඒක නිසා මම යන්න තීරණය කරා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහාන කෝටිය පැත්තකින් කියන්නේ ස්ථාන තුනක් රකින්න පුළුවන්. ආ ස්ථාන තුනක් නම් ගැටලුවක් නැහැ මේ කෝටියක් කිව්වහම කොහොමද මං රකින්නේ ආරක්ෂා කරන්නේ කෝටියක් කෝටියක් නම් බෑ ස්ථාන තුනක් නම් ඉතින් අයියෝ ඒක නම් කරන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ කිව්වා එහෙනම් කයයි වචනයයි සිතයි රකින්න කිව්වා කයයි වචනයයි සිතයි රකින්න කිව්වා දැන් හරිද එතකොට කෝටියම රැකෙනවා ඇයි කෝටියම අසංවර වෙනවා නම් අසංවර වෙන්නේ ඔය ద్వාරත්‍රේ. සිත, කය, වචනය. එහෙනම් අසෝ ධර්මයට අනුව සංවරයි. Taman නුවණින් දැනගන්නවා, නුවණින් දැක ගන්නවා. හරි. හොඳයි. ඒ සීලවන්තයාට පුළුවන් සිත එකඟ කරන්න, තැන්පත් කරන්න. සමාධි භාවනාවෙන් යන්නේ. දුස්සීලයට සිත එකඟ වෙන්නේ සීලවන්තයාට සිත එකඟ වෙනවා. එයාගේ සිත පැහැපත්. පිරිසිදුයි. පරිශුද්ධයි. ඒ සීලයෙන් එයා නිතාන්තයෙන් සතිය හයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. අකුසල් සිතුවිලි සිතට එන්න දෙන්නේ සතිය කිව්වේ සිහිය යෝනිසෝ මනසිකාරයේ කිව්වේ හටගන්න තැනම සිත තියෙනවා. ඒකට හටගන්න තැනම සිත ප්‍රගුණ කරලා තියෙනවා නම් වඩලා තියෙනවා නම් එයාගේ සිත අකුසලයට යන්න දෙන්නේ නැහැ. වෙනකොට අයින් කරන්න. ඒ තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. සතියෙන් කරන්නේ සිහි කරනවා. ගියොත් අකුසල පැත්තට සෙනෙන් සිහි කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ සෙනෙන් අයින් කරන්න ඕක. ඔක ඉවත් කරන්න. ඔක සිත කිලිටි කරන ධර්මයක්. සිත අපිරිසිදු කරන ධර්මයක්. සතෙක් මරන්න සිතවිල්ලක් ආවා. අනසතු දෙයක් ගන්න සිතවිල්ලක් ආවා. ලාමක සේවනයක් කරන්න සිතවිල්ලක් ආවා. බොරුවක් කියන්න, කේලමක් කියන්න සිතවිල්ලක් ආවා. සනේ සිහියෙන් පෙන්නලා දෙනවා යෝනිෂ මනසිකාරයෙන් ක්ෂණයෙන් අයින් කරනවා. අයින් කළ දෙන යෝනිෂ මනසිකාරයෙන් සිහියෙන් කරන්නේ සතියෙන් කරන්නේ පෙන්නලා දෙන එක විතරයි. එයි සතිය කියන්නේ සිත තුළ උපදින ධර්මතාවයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිත තුළ උපදින ධර්මතාවයක්. ආශයක චිතක්ෂණය. ඒතර සිහියෙන් පෙන්නලා දෙනවා එයා එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. එයාට අරන් දෙන්න දෙ. අරන් දෙන්නේ තව සිතවිල්ලක්. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. ශනේන් අරන් දිලයක් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ පවතින සිත කුසලේ. අන්න. ඒතර සමාධි සිත. කාමච්ඡන්දයට යන්නේ, ව්‍යාපාදයට යන්නේ, තීන මිද්දයට යන්නේ නැහැ, උද්ධච්ච කුක්කුච්චයට යන්නේ නැහැ, චිකිච්ඡාවට යන්නේ. යනකොටම සිහි කළා දෙනවා යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවා ශනේ. යන්න දෙන්නේ. යනවා ශනේ යනවා. හැබැයි ගිය ශනේ අපහු ගන්නවා. හැබැයි ওই ධර්මතා දෙක බලවත් කරගන්නම ඕනේ. ওই ධර්මතා දෙක බලවත් කරගන්නම ඕනේ. මොකද්ද? සතියයි යෝනිසමනසිකාරයයි. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ සතිපට්ඨානය දේශනා කළේ. සිහිය පිහිටවන්න කිව්වේ. එහෙනම් සමාධි භාවනාවේ ඥානය. හොඳයි. අපි ඊගාවට ගන්නවා ධම්මටිති ඥානය. ඒතර අර සමාධිය තුලින් ධර්මය තුල පවත්වන සිත. ඒ කොහොමද? අන්න එතන දෙන අර තරුණ විදර්ශනා ඥානයක් වෙනවා. කාංකා විතරණ විසුද්ධිය ගැනයි අපි කතා කරන්නේ. අපි සීල විසුද්ධිය ගැන කතා කරා, චිත්ත විසුද්ධිය ගැන කතා කරා. මේ වෙනකොට සසරින් නිවනට කියන මාතෘකාව යටතේ ධර්ම දේශනා 70ක් විතර තියෙනවා. ඒතර අපි ධිට්ඨි විසුද්ධිය ගැන කතා කරා. අපි වර්තමානයේ මේ මොහොතේ කතා කරන්නේ කාංකා විතරණ විසුද්ධියයි. සංකා විතරණ විසුද්ධියේදී හේතු ප්‍රත්‍යයන් පිරිසිඳමම දන්නවා. හේතුන්ගෙමයි හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නේ මොනවද? සසර පැවැත්ම පිණිස සංස්කාරයන්. සංස්කාර කිව්වේ කර්ම. කුසල කර්ම, අකුසල කර්ම. කුසල චේතනා, අකුසල චේතනා. කොහොමද සිද්ධ වෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත අපි පිළියෙල කරගන්න. නුවණ මෙතනට ගන්න වෙනවා. ඒක සිද්ධ වෙන්නේ වර්තමානයේ. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත පිළියෙල කරනවා නම් ඒක සංස්කාරයයි. තේරුණාද දැන්නේ කියපේ. බලමු අපි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ මොකක්ද කියලා. ඇස. හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද ඇස? හේතු ප්‍රත්‍යය. මොකක්ද හේතු? වර්තමානයේ හේතු හතරයි. කම්ම, චිත්ත, ඍතු, ආහාර. මේක සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේනේ. ඒක කලින් දේශනා කරලා තියෙන හොඳට දේශනා කරලා. ඒතර මේ සතර මහා ධාතුවේ මේ සුද්දාෂ්ටක කලාපයෙන් නැමැති මේ මාංශ පිණ්ඩය රූපයට න්‍යයිති. රූප කියලා අපි කතා කරන්නේ. රූප කියන්නේ රුප්පණේවත් වෙනස් වෙන ස්වභාවය. මොන වෙන්ද වෙනස් වෙන්නේ? සීතලෙන් වෙනස් වෙනවා. උෂ්ණයෙන් වෙනස් වෙනවා. ආහාරයෙන් වෙනස් වෙනවා. කර්මයෙන් වෙනස් වෙනවා. සිතේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. ආහාරයෙන් වෙනස් වෙනවා. සතා සර්පයාගේ ස්පර්ශය නිසා වෙනස් වෙනවා. විවිධ හේතු නිසා වෙනස් වෙනවා. වෙනස් වෙන නිසා රූප කියනවා මේකට. එහෙනම් මේ සතර මහා ධාතුන් මේ සුද්දාෂ්ට කලාපේ චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. චිතක්ෂණ 17යි ආයුෂ. තාම කෙටි කාලයක්. චිත්තක්ෂණ 17ක්. ඒ කාලය තුළ ඉපද බින්දෙනව වෙනුවට නැවත හදනවා කර්මයෙන්. මේක අඩු වෙන්නේ. සීතෝෂ්ණානුව හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා ආහාරයෙන් හදනවා. වර්තමානයේ මේ කතා කරන මොහොතේ මේ සෑම තැනකම මේ රූප කලාප උපදිනවා. අපි සෑම කෙනෙක්ගේම ශණයක් ශණයක් ශණයක් පාසා. එහෙනම් වර්තමානයේ හේතු හතරක් එතකොට ඇස නැමැති මේ මාංශ පිණ්ඩය සකස් කළා දුන්නේ ධර්මතාවටකින්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මේක තියෙන්නේ සුද්දාෂ්ට කලාවේ. පැහැදිලිද කියන්නේ? හැබැයි මේකට මූල ධර්මයේ පෙර භවයේ කර්මයයි. දැන් හේතු ප්‍රත්‍ය හරිද ඒකට? හේතු කිව්වේ මූල ධර්මය, ඒ කියන්නේ කර්මයයි. මේක කර්මයටයි තියෙක. මටයි තියෙක නෙමෙයි. කර්මය සකස් කළ දුන්නේ ඒක. එහෙනම් මේ මූලධර්මය කර්මයයි වර්තමානයේ සුද්දාෂ්ටක කලාපය හා අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. තේරෙනවද? දැන් ප්‍රවෘත්තියක් තියෙනවා. හරි. දැන් මේ ඇස එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවා අපි. ඒ කොහොමද? නැවත පිළියෙල කරගන්න. එහෙන් කර්ම කරනවා. ඇහැ මූලික වෙලා කර්ම කරන්නේ නැද්ද? කරනවා. කොහොමද වෙන්නේ? එහෙන් බාහිර රූපයක් අරගන්නවා. එච්චරයිනේ කරන්න පුළුවන්. එහාට ඇහැට වෙන දෙයක් කරන්න බෑ. බාහිර රූපයක් එක්ක සම්බන්ධ වෙන්න විතරයි යට පුළුවන්. නිකන් බලනවා කියලා වැස්ස දාගෙන තියෙන බලන කෙනෙක් නෑ ඔක. එහෙනම් බාහිර රූපයක් සම්බන්ධ කරගන්න. ඒ දෙක නිසා සිතක් උපදිනවා. එතනත් හේතු ප්‍රත්‍යයෙන්ද එතන මොකද්ද හේතු ප්‍රත්‍ය වර්තමාන මේ තමයි ධම්මටිති ඥානය මේ උපදවා ගන්න ඕනේ මේ තමයි චුල්ලසෝතපන්න වෙන්න නැති ඒ කියන්නේ සක්කාය දිට්ඨි කඩන්න නම් විචිකිච්ඡාව කඩන්න සීලපද පරාමාස වෙන රුත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් වලට නොයන්න නම් මේ ධම්මටිති ඥානය හෙවත් තරුණ විදර්ශනා ඥානය උපදවා ගත යුතුයමයි මේ භවය උපදවා ගන්න ඇයි සතර අපේ සතර අපාය දොරවල් වහන්න. නැත්තම් ඇරෙනවා. එහෙනම් ඇසයි රූපයෙන් නිසා සිතක් හැදෙනවා වර්තමානයේ ධම්මටිති ඥානයයි. දැනගත්ත විතරක් නෙමෙයි දැකගත්තා. දැන් ප්‍රායෝගික ජීවිතයේදී Tamanට දැනගන්නත් පුළුවන් දැකගන්නත් පුළුවන්. එතකොට ඇස හේතුප්‍රත්‍යයෙන් හදලා දුන්නා ප්‍රත්‍ය සුද්දාෂ්ටක කලාපය හා වර්තමානයේ කමචිත්ත යුතු ආහාර කියන ප්‍රත්‍ය හතර මූල ධර්මය කර්මයයි පෙර භවයේ හේතු එතකොට දැන් ඇහැට ගෝචර වෙන්නේ බාහිර රූපයක් දෙක නිසා නෙමෙයිද සිතක් හැදෙන්නේ? දැන් ඔය තුල පාත්තන්න කොසිත. එතකොට මේ හැදුණු සිත ඒ රූපේ අලංකාරණම් ලෝභයක් ඇති වෙන්නේ නැද්ද? ආසාවක් ඇති වෙන්නේ නැහැ. දැන් ඒකට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරා. තේරුණාද කියපේ? ඇයි පෙර භවයේ කර්මය කිව්වේ චේතනාවනේ. ඒ සිතුවිල්ලනේ. කර්මය කියන්නේ සිතුවිල්ල. චේතනාව. ඒතකොට දැන් ආයෙත් ආව නේද චේතනාවකට? හරිද එතකොට? එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙලාද? ඒක තමයි සසර. වැටුනේ නැද්ද දන්නේ? ඔක තමයි සසර. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළිල වෙනවද? මානනීය සංස්කාරය. දැන් ඇහෙන් රූපයක් දැකලා හැදුව සිතුවිල්ලක් ලස්සනයි රූපය, අලංකාරයි මනරම් ආසාවක් ඇති වෙනවද නැද්ද? ඉතින් ඒක ලෝභයනේ. ලෝභ චේතනා. ඉතින් ලෝභය තියෙන තාක්කල් නිවන් දකින්නේ බෑ. තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි ලෝභය අවසානයයි නිවන. සතරෙන් නිවනට බණ කියන්නේ. දැන් පැහැදිලිද කියන්නේ? ඒතර මේ මේ ක්‍රියාවලිය දැනගන්න හා දැකගන්න අර සතිය හා යෝනිසෝ මනසිකාරය අවශ්‍යමද නැද්ද? මේ ධර්මතා දෙක තියෙනවා. නැත්තම් හදාගන්න ඕනේ. ඒ ධර්මතා දෙක නැතුව මේ ගමන යන්න බෑ. නිවන්න නම් හම්බෙන්නේ ඔය ධර්මතාව දෙක නේතුව. එහෙනම් එතකොට වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කළාද අපි? පිළියෙල කරනවද? එහෙනම් සතර. හොඳයි පිළියෙල කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසේ ප්‍රවෘත්තිය නවත්තන්න නම් අවිද්‍යාව අයින් කරන්න. අවිද්‍යාව අයින් කරන්න නම් මේ ස්වභාවය මන අනුවණින් දැක්කද විද්‍යා සමදිටි. මේ නිවැරදි ප්‍රවෘත්තිය මන අනුවණින් දැක්කේ නැද්ද? මිත්‍යාදිටි. එයා යනවා වෙන රුතවලට, වෙන පිළිගැනීම් වලට, වෙන ඇදහිීම් වලට. ඇස හදාගන්න. ඇස හදලා දුන්නේ කර්මය. වර්තමානයේ කරුණු සුද්දාෂ්ටක කලාපය හා අර ප්‍රත්‍ය හතර කම්මචිත්ත ඍතු ආහාරය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නවා කොහොමද ඊගාව භවයට හැක්කදෙනවා. හැදෙනවද නැත්? දැන් පෙර භවයේ කර්මයට අනුරූපව වර්තමානයේ දැක් හදලා දුන්නා ඒ ඇහෙන් රූප බලලා ඒ පිළිබඳව ආසාවල් ඇති කරගත්තා ඒ රූපය අකමැතිනම් අමනාපනම් ගැටීම ඇති කරගත්ත ද්වේෂය ඇති කරගත්තා. දෙකම කර්ම නෙමෙයිද? හරි. එතකොට මේ කර්මයම මූලික වෙලා ඊගාව භවයට හැදෙනවද? තව හැක් රූපේ රූපයට ප්‍රත්‍යයයි. රූපය නිසා එතකොට රූපේ රූපයට ප්‍රත්‍යද? සංසාරය ආවේ ඕක තමයි. සංසාරය ආවේ ඕක තමයි. එහෙනම් දැන් මොකද්ද අපි කරන්නේ? මේ ඥානෙ උපදවන්න හදන්නේ දැන්. හොඳට අහන්න ගැඹුරු දහමක් සරලව කියනවා. ඉතින් මීටත් වැඩිය සරලව කියනවා. මට දන්නේ. සරලවම කියනවා. එහෙනම් අපි වර්තමානයේ මේ රූපය, එවත් මේ සුද්දාස්ත්‍රක කලාපය, එවත් මේ සතර මහා ධාතු උපකාර කරගෙන ඊගාව භවයටත් හදනවද නැද්ද? ඒකට දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවද? ඒ කර්මය හේවත් සංස්කාරය. සංස්කාරවල නිවීමමයි නිවන. සංස්කාර හේවත් කර්ම හැදුවොත් නියත වශයෙන්ම විපාක විඳින්න වෙනවා. දැන් විපාක විඳලා ඇති වෙලා නැද්ද තාම? විඳලා දැන් ඇති වෙලා නේද තියෙන විපාක. මේ භවයේ විඳ ටිකම ඇති නේද හොඳට? ওই විදිහටම තමයි පෙර භවවලත් වෙන්නේ. කෝටි ප්‍රකෝටි ගාණක් භවවල ওই විදිහටම වින්දා. දුක්ම තමයි වෙන්නේ. ජරා මරණයට පෙරළුවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසම ඇති කරා. ඉතින් නැවතත් අපි ඒ ටිකම නේද හදන්නේ. ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේකයි දුක්ඛාරය සත්‍යයට. හැබැයි එහාට කැමති. මේකයි දුක්ඛාරය සත්‍යයට. ඇයි? මේකෙන් හදන්නේ දුකක්. දැන් කොහොමද හදන්නේ? මේකේ විපරිණාමයක් තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඇසේ ක්‍රියාව හෙවත් මේ සුදස්ස කලාපේ ක්‍රියාව අයින් කරන්න නම් අවිද්‍යාව අයින් කරන්න. අවිද්‍යාව අයින් කරන්න නම් දැන් කියපු ආකාරයට මනස, සිත, විඥාණය පවත්වන්න ඕනේ. ඒ පවත්වන්නේ සතිය හා යෝනිසෝ මානසිකාර්ය උපකාර කරගෙන. එයාට නිවෙන්න පුළුවන් මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් නිවෙන්නේ නැහැ. නිවන්න බෑ. පැහැදිලිද කියන එක? තේරෙනවද කියන එක? එහෙනම් අවිද්‍යාව අයින් කරන්න ඕනේ. අවිද්‍යාව හේතුවෙන් ආපු ධර්මතාවයක් මේක. තණ්හාව හේතුවෙන් ආපු ධර්මතාවයක් මේක. මේ මාංශ පින්ඩේ. නැද්ද? පෙර භවයේ තණ්හාව තිබ්බ හින්දානේ ඕක හදාගෙන ආවේ මේ භවයේ. ආයතන වල නිවීමම නිවන නෙමෙයිද? සලායතන නිරෝධා. ඒ නිවනයි. ආයතන හය යම් තැනක පහළ වෙන්නේ නැත්නම් සකස් වෙන්නේ නැත්නම් හටගන්නේ නැත්නම් ජාතියක් තියනවද ජරාවක් තියනවද ව්‍යාධියක් තියනවද මරණයක් තියනවද ශෝකයක් තියනවද කනගාටුවක් තියනවද හැඬීමක් තියනවද වැළපීමක් තියනවද දුක්ඛ දෝමනස්යන් තියනවද ඒ තියනවනම් මේ ආයතන 6 නිසා නෙමෙයිද එහෙනම් තණ්හා වයින් කරන්න ඕනේද නැද්ද කර්ම අයින් කරන්න ඕනේද නැද්ද? අයින් කරන්න. කර්ම අයින් කරන්න නම් අවිද්‍යාවයි තණ්හාවයි අයින් වෙන්න ඕනේ. දැන් පැහැදිලිද කියන්නේ? එතකොට ඒ පුච්චර මොනතරම් සාන්තයිද? ආ මොනතරම් සාන්තද? සංවර නැද්ද එතකොට? ඒතර සිත සංවරද යාගේ? වචන සංවරද? කය සංවරද? දැන් එතකොට ඒ සංවර භාවයට ආවේ අහලා දැනගෙන නෙමෙයිද? ඒතර සුතමේ ඥානයත් උපදවා ගත්තා නේද? ඒ අනුව සංවර වුණා මේ ධර්මය දැකීම තුළම යාගේ ద్వාරත්‍රයේම සංවරයිද? එකඟු සිතින් නෙමෙයිද මේවා විභාග කරන්නේ? පරීක්ෂා කරන්නේ. ඒ සමාධි භාවනාමය ඥානෙ නෙමෙයිද? වර්තමානයේ නෙමෙයිද මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ? ධම්මටිති ඥානෙ හෙවත් තරුණ විදර්ශනා ඥානෙ. රසවන් කියන්නේ එයි හරියටම නිවැරදිව පැහැදිලිවම දන්නවා විතරක් නෙමෙයි දකිනවා හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ මේ හේතු අයින් කරන්න ඕනේ. හේතු අයින් කරන්න ඕනේ. හේතු අයින් නොකරන තාක්කල් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ නැවත පිළිල වෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙන් විඳිනවා. දැන් එහෙන් සිතක් හදාගෙන ඒ පිළිබඳ වැළෙනවනේ. පෙරණ එකන තණ්හාව උපදිනවා. හරිද? ඒතොර ඒ තණ්හාම ආයිගා භවයකට තරණය. ඒතොර දැන් එහෙන් දැකපු රූපය පිළිබඳව විඳින්නේ නැද්ද? විඳිනවා. ඒතොර දැන් මේ විඳීමම ඊගා භවයටත් යන්නේ නැද්ද? ඒතොර රූපය රූපයට ප්‍රත්‍යයයි. වේදනාව වේදනාවට ප්‍රත්‍යයයි. ඊගා භවයේ වේදනාවක් හදයි. දැන් රූපය දැකලා හඳුනාගත්තනේ. සංඥාවෙන් හඳුනගන්නේ. ලස්සනද කැතද ආදී වශයෙන්. හඳුනාගත්තේ සංඥාවෙන්. සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම විතරයි. ඒතකොට දැන් මේ භවයේ ඒ සංඥාව තදින් අල්ලගෙන උපාදාන කරගෙන තණ්හා උපාදාන කරගත්තොත් ඊගා භවයට සංඥාවක් හැදෙනවද නැද්ද? සංඥාව සංඥාට ප්‍රත්‍යයයි. දැන් මේ භවයේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ නැවත පිළියෙල කරා සංස්කාරයක් හැදුවා කර්මයක් හැදුවා එහෙනම් ඊගාව භවයටත් ගිහිල්ලා ආයෙ කර්ම හදනවද නැද්ද? ඒ පිළිබඳව සියල්ල දැනගත්තේ විඥානේ. විඥානයෙන් දැනගන්නේ. දැනගන්නේ විඥානේ. යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්නේ විඥානේ. ඒතර දැන් මේ මොහොතේ අසයි රූපයයි නිසා හටගත්ත චක්කු විඥානය මේ එක්කම ඊගාව භවයට ප්‍රත්‍යද? ඒ මොකක් හින්දාද? කර්ම රැස් කරා. කර්ම රැස් කරා. එතකොට දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරාද? දැන් මොකද්ද කරන්න ඕනේ? නැවත පිළියෙල කරගන්නවද? එහෙම නැත්නම් දැන් මේ පිළියෙල වෙලා තියෙන එක මෙතනින් අහෝසි කරනවද? කැමැති එකක් කරන්න පුළුවන්. දැන් පිළියෙල වෙලා නේ තියෙන්නේ. දැන් මේක නවත්තන්න බෑ. දැන් පිළියෙල වෙලා තියෙන්නේ. ඒ පිළියෙල උනේ පෙර භවයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ දැන් වර්තමානයේ ක්‍රියාත්මකයි. හැබැයි අපි අනාගත භවයටත් පිළියෙල කරගත්තොත් සතර පිළියෙල කරගත්තේ නැත්නම් නිවන. එහෙනම් මොකද කරන්න ඕනේ? මේකට කියන්නේ චන්ද්‍රාගයයි කරන්න. මේ මාංශ පින්ඩේවත් මේ සතර මහා ධාතුවේවත් මේ සුද්දාෂ්ටක කලාපයේද තියෙන චන්ද්‍රාගයයි කරන්න. ඡන්දය කියුවේ කැමැත්ත රාගය කියන්නේ නේද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු නිරෝධ ඵල නිරෝධයි. හේතු නිරුද්ධ කරන්නේ නැතුව හේතු අවසන් කරන්නේ නැතුව ඵලයක් කවදාවත් නිරුද්ධ කරන්න බෑ. හේතු හැදුවොත් නියත වශයෙන්ම ඵලයක් හට ගන්නවා. බීජ ටික තියන්නකො කළු ගලක් උඩ. පළවෙයිද? නේ. සාරවත් පසක වතුර ජලය ගලාගෙන එනවා අවුව තියෙනවා. හොඳ වාතාශ්‍රය තියෙනවා. පළවෙයිද? හේතු හැදුවා. ඵල භුක්ති විඳින්න පුළුවන්ද? ඵල භුක්ති විඳින්න බෑ. හරි හේතු නැහැ. කළු ගල උඩ තිබ්බා. යම් බීජ. කවදාවත් හැදෙයිද? බලන්නෙත් නැහැ, සාතු කරන්නෙත් නැහැ. කිසි දෙයක් ඒකට දෙන්නේ නැහැ. හැදෙනවද? දැන් අපි මොකද කරන්නේ? හොඳට දාන වතුරක් දාන පෝරක් දාන. තණ්හාවට නැද්ද? එතකොට මොකද වෙන්නේ? එහෙනම් දැන් පේනවද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරගන්නව නම් සසර හේතු ප්‍රත්‍යය. ඒතකොට හේතු අයින් කළොත් දැන් පෙර භවයේ හේතු අපිට අයින් කරන්න බෑ. ඒක ඇදලා ඉවරයි. එහෙනම් වර්තමානයේ හැදෙන හේතු අයින් කරන්න පුළුවන්. මොකද්ද වර්තමානයේ තියෙන්නේ? වර්තමානයේ අවිද්‍යාව තියෙනවා. තණ්හාව තණ්හාව කිය චන්දරාගය. ඇහැට තියෙන චන්දරාගය තෘෂ්ණාවයි. එන වර්තමානයේ තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා ඇහත් මූලික කරගෙන කර්ම කරනවාද? ආයි පිළියෙල වෙනවා. ආයි පිළියෙල වෙන්නේ සසර. දැන් ඒකට බණ කියන්නේ මම මොකටද? සසරටද? නිවනටද? සසරින් නිවනට. පැහැදිලිද? ගැඹුරුයි ධර්ම හොඳට නුවණින් විමසන්න ඕනේ. හොඳට පරික්ෂා කරන්න ඕනේ. ඒ තමයි සම්මර්ෂණ ඥානය. ඒකනම් දැන් මෙතන ක්‍රියාත්මක වුණේ නාම රූප දෙකක් නෙමෙයිද? එහෙන් වෙන්ද ඒ සිතුවිල්ලක් විතර ඒක නම් ධර්මයක්. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙනවද? සිතුවල් සිත් දැන් වැඩි වුණේ දැන් උදේ ඉඳලා මෙතනට එනකන් ඇති වෙච්ච සිත් කෝටි ප්‍රකෝටි ගණන් සිත් ඇති වුණා නේද? කොයි ඒ සිත් එකක්වත්. ඒ සියලුම සිත් ඇති වෙලා නැති වුණාද? නිත්‍යද අනිත්‍යද? අන්න නිවැරදිව දකිනවා අනිත්‍ය ලක්ෂණය. හොඳයි එතකොට මේ චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා යන මේ ශරීරයේ සියලුම රූප කලාප දැන් මේ කතා කරන මොහොතේ ඇති වෙලා නැති වෙනවද? රූප ධර්මේනොත් එපද බිඳිනවද? ඔව්. කතා කරන මොහොතේ සිත තුළ හට ගන්න සිතුවිලිත් ඇති වෙලා නැති වෙනවද? තව ලක්ෂණයක් දකින්න වෙනවා. උද්‍යව්‍යා ඥානෙන් එතනදී. නිබ්බත්ති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය කියලා ලක්ෂණ දෙකක්. අවිද්‍යාව නිසා හට ගන්නවා, තණ්හාව නිසා හට ගන්නවා, කර්ම නිසා හට ගන්නවා. කොහෙවත් තිබිලා එනවනේ මේ අලුතෙන් අලුතෙන්ම උපදිනවා, උපදින ශණයෙන් විපරිණාමයට පෙරලනවා. ඒ වැයයි. නිබ්බත්ති ලක්ෂණය කියන්නේ අලුතෙන් අලුතෙන් උපදිනවා ඒ උදයයි. මේ මොහොතේ කතා කරන මොහොතේ අලුතෙන් අලුතෙන් උපදිනවා ඒ උදය. උදය කියන්නේ නැවත නැවත හට ගන්න. වැය. ඒ හට ගන්න ශනේ ඒ කියන්නේ මං කිය උදේ ඉඳලා මේ මොහොත දක්වා ඇති වෙලා සිතුවිලි සිතුවිලි කො ඒකක්වත් නැහැ. දැන් අලුතෙන් අලුතෙන් අලුතෙන් මේ මොහොතේ කතා කරන මොහොතේ ඒ අනුව සිතුවිලි උපදිනවනේ. එහෙනම් චිත්තක්ෂණ 17ක් තුළ ශරීරයේ සියලුම රූප කලාප ශණයක් ශණයක් පාස උපදිනවා. දැන් එතකොට ඒ හට ගන්න ස්වභාවයට කිව්වා උදය කියලා ශනේ නැති වෙන ස්වභාවයට කිව්වා නැහැ කියලා. ඒ දක්නා නුවණ ඥානයි. උදය වේ ඥානයි. හරිද? ඒතොර අනිත්‍යද නැද්ද? ඒතොර නාම රූප දෙක නිරන්තරයෙන් ඉපද බිඳිනවද? හොඳයි දැන් මෙතෙන්ට එනකම්ම තිබිච්ච නාම රූප ඔක්කොම ඉපද බිඳුනද? කතා කරන මොහොතේ හටගන්න නාම රූප දෙකම ඉපද බිඳිනවද? තව පොඩ්ඩකින් හටගන්න නාම රූප. උපමාවක් කියන්න. අම්මා කෙනෙක් දරුවෝ 10ක් වැදුවා. අම්මා කෙනෙක්. නම දෙනෙක් මලා. අතේ එකෙක් ඉන්නවා. එක පණ අදිනවා. කුසෙත් එකෙක් ඉන්නවා. දැන් අම්මා කල්පනා කරනවා මම 10ක් දී කරා. 9ක් වමලා. අතේන් එක පණ අදිනවා. කුසේන් එක පිළිබඳව ආසාව අතහැරියා. ඇයි? එකක් නැරෙනවා. 10ක් වැදුවා 9ක්ම මලා නම් අතේන් එක පණ අදිනවා නම් කුසේන් එක ගැන මොන ආසාවද? ආසාව අතහැරියා. උපමාවක් කිව්වේ. දැන් මෙතනට එනකම්ම තිබිච්ච නාම රූප දෙක කෝ ඉවරද? නමයක් මලා. දැන් මේ කතා කරන මොහොතේ නාම රූප දෙක ඉපද බෙදෙනවා. අතේ ඉන්න එක පණ අදිනවා. තේරෙනවද? තව මොහොතකින් හටගන්න නාම රූප දෙක. ඒකට අසවත හරින්න. නිවන් දකින්න ඕන. ඒරණක් දැන් නැහැ කියපේ. පැහැදිලිද කියපේ. අපි මොකද්ද කරන්නේ? මේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා අපි මොකද්ද කරන්න හදන්නේ? හුසෙයින් එක හදන්න හදනවා. තේරෙනවද කිව්වේ? කමන්නේ නමයක් මල එකක් ඉවරයි අතේන් එක මේකත් උඩන්න කමන්නේ කුසෙයින් එක හදන්න හදනවා. කවදාවත් හදන්න බෑ. ඇයි? බලන්න තව මොහොතකින් මේ මේ ශාලාවෙන් එළියට යන්න ඕනේ මේ දැනුත් ඉපද බිඳිනවා නාම රූප. එහෙනම් මේ ඉදිරි තත්පරයේදී හටගන්න නාම රූප දෙක මොකද වෙන්නේ? හැබැයි ඒකට ආසද නැද්ද? ඒ සිතුවිල්ලට ආසද නැද්ද? ශරීරේ පවත්තන්න ආසද නැද්ද? ඉතින් බඩේින් එක හදන්න නෙමෙයි හදන්නේ. තේරෙනවද කියපේ? උපමාවක් කිව්වේ. ඒ ඇයි? අවිද්‍යාවයි තණ්හාවයි හින්දා. තෘෂ්ණාව අවසන්නේ. හේතු අයින් කරන්නේ. හේතු අයින් කළ නැත්තම් අනිවාර්යෙන් හදෙනවා. තව උපමාවක් කියනවා. මේ ධහම තේරුම් ගන්නට. අම්මා කෙනෙකුට පිරිමි දරුවෝ තුන්දෙනෙක් හිටියා. තුන්දෙනාම හොරු. තුන්දෙනාම හොරු. රාජ්‍යරෝ චරපුරුෂය දාලා මේ තුන්දෙනාම අල්ලගත්තා. හොරු අල්ලනවානේ. රජෙන් අල්ලුවා. අල්ලලා නඩුව අහලා තීරණය කළා. හිස ගහලා දාන්න. තුන්දෙනාම වැඩක් නැහැ. හොරුනේ. තුන්දෙනාම හිස ගහලා දාන්න. බෙල්ල කපලා මරලා දාන්න. දැන් ගෙනිච්ච මරණ තැනට අම්මට දෙන්න දුන්න බලන්න. අම්මගේ දරුවෝ. දැන් අම්මට දුන්න බලන්න. අම්මා ගියා. දැන් බලන් ඉන්න. ලොකු එක්කෙනාව ගත්තා දන් ගෙඩියට. බෙල්ල කපලා දැම්ම දෙපැත්තට. පිටක් පැත්තක අද පැත්තක. දෙවෙනි එකාව ගත්ත දන් ගෙඩියට. දැන් අම්මා කල්පනා කරන ලොකු එකමල. දෙවෙනි එකක් දැන් මරනවා. පොඩි එකා පිළිබඳව ආසාව ඇහැරියා. ඇයි ඒකත් මරණවා. එහෙනම් මෙච්චර වෙලා හටගත්ත නාම රූප දෙක අතුරුදහන්ද? ඉවරද? වර්තමානයේ කතා කරන මොහොතේ හටගන්න නාම රූප දෙක ඇති වෙලා නැති වෙනවද? අර දෙවෙනි එකව ගත්ත දඟලිට. ඒකත් මරණට පොඩ්ඩේ. එහෙනම් තව පොඩ්ඩකින් හටගන්න නාම රූප දෙකට එයි ආසාව. ඔකට තමයි තණ්හාව කියන්නේ. හැබැයි ඒක අතරින්ද බෑ. ඒක ඕනේ. බලන්න පුළුවන් නම් හොඳට. ඔය ශාලාවෙන් එළියට ගිහිල්ලා අද දවසේ ඉතුරු ටික කරන්නේ නැත්නම් රූප බල්ලස්සිට හොයනවා. නාම ධර්මයන් හොයන්නේ නැද්ද? කනින් ශබ්දාල සිත් හොයන්නේ නැද්ද? නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළ ගාන විඥාන හොයන්නේ නැද්ද? හොයනවා. දිවෙන් ආහාර අරගෙන රස වින්දනය කළා සිත් හදන්නේ නැද්ද? ජීව විඥාන. කයෙන් පහස ලැබලා කාය විඥාන හදන්නේ නැද්ද? මනසින් අරමුණු අරගෙන මනෝ විඥාන හදන්නේ දැන් එතකොට කුසෙයින් එක හදන්න නේද හදන්නේ ආ ඒ සඳහා රූප ටික පරිස්සම් කරගන්න ඕන එනිසානේ මුඛාවරණ පවදාගන්න රූප ටික පරිස්සම් කරගන්න ඕන එකට ඒ සිත් ටික හදාගන්න තියෙනවා හැබැයි ඒ හදන සිතුත් ඒ අවස්ථාවෙම ඉපද බිඳිනවද ඇයි අර පොඩි එකා පිළිබඳව ආසාව? එකක් තව පොඩ්ඩකින් මරණවනේ. නැද්ද? උද නැද්ද? මේ උපමා දෙක හොඳටම ඇතිනේ සසර තේරුම් ගන්න. පැහැදිලිද කියපේ? එහෙනම් අපි අවිද්‍යාවයි තණ්හාවයි නිසා කර්ම රැස් කරනවද? ඔය එක ඉන්ද්‍රිය ධර්මතාවයකින් කරනවා. එතකොට හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද? නිකං කවිතරණ විසුද්ධියයි. තරුණ විදර්ශනා ඥානෙයි. ධම්ම ටිති ඥානෙයි. ධර්මයේ තුල සිත පවතිනවා. එතකොට මේ මොහොතේ නෙමෙයිද මේ නාම රූප දෙකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? හා නාම රූප දෙකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ නෙමෙයිද? ඒ තුල සිත තියන්නේ. ඒ කොහොමද සිත තියන්නේ? සතිහා යෝනිසෝ මනසිකාරේ. බලනවා සීයෙන් යුක්තවයි ඉන්නේ. මම තමයි විද්‍යාව තුල දින්නේ. Taman tamange මහන්න. මට තාම මට තාම තණ්හාව තියනද? තමන් තමන්ගේම අහන්න. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මට තාම තියනද? හැබැයි සිත ඇලෙනකොටම අයින් කරන්න බැරිද? ඒ යෝනිසෝ මනසිකායෙන්. ඇලෙනකොටම සිහි කළදී ඒ සතිය යෝනිසෝ මනසිකායෙන් කියනවා අයින් කරන්න ඕක. අයින් කළේ නැත්නම් මොකද වෙන්නේ? ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල කරනවා නම් ඒක සංස්කාරයයි. ආය කර්ම හදනවා. දැන් ආය කර්ම හැදුවොත් ආයි ඒ ගාව භවයට හම් වේ ධර්මතා ටිකක්. ඒ මොනවාද? සංක්ෂිප්ත කරලා ගත්තොත් නාම රූප දෙකයි. එහෙම නැත්තම් පහකට බෙදුවොත් ස්කන්ධ පංචකයයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ආයතන වලින් ගත්තොත් ආයතන 6යි. ස්කන්ධ ධාතු ආයතන. ආයි 7යි. ඒතර ආයි හැදුවොත් සතර නැහැදුවොත් දැන් නැවත හදා ගන්න ඕනද? එපාද? මොකක්ද කියන්නේ? හදා ගන්න ඕන ඔය යන ප්‍රවෘත්තියට ඔහම යන්නයි මුකුත් කරන්න කිසි දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි හේතු තව කාරණයක් තියෙනවා. හදා ගන්නවා නම් මහගෙදරක් බලාපොරොත්තු වෙන්න එපා. මහගෙදර. කොහෙද? අටමහා නිරය. අන්න ඒකයි බය. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය. ඒගොල්ල සෝතාපන්න වුණේ නැත්තම් මේ භවයේ අටමහා නිරය උරුමද නැද්ද? තිරිසන් ලෝකය උරුමද නැද්ද? പ്രേත ලෝකය උරුමද නැද්ද? අතිශය අතිශය දුක් තියෙන්නේ. වර්තමානයේ මේ මනුස්ස ජීවිතය වල මනුස්ස ජීවිතය තුළින් යම් තාක් දුරට හරි දුක කියන එක තේරුම් ගන්න ඉතින්. එහෙනම් මුළු විශ්වයම තියෙන දුක උඩ. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනද නේද? දුකෙන් නිදහස් වෙන්න ඕන. දැන් එහෙනම් දැන් මේ ඥාන ටික පිළිවෙලට එන්න ඕනද නැද්ද? ආ. දැන් එතකොට හොඳට කල්පනා කරලා බලන්න මම කොච්චර කීයක් ඥාන උපදවාගෙන තියෙනවද? මට අඩුම වශයෙන් චුල්ල සෝතාපන්න වෙන්න කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කළා. ඊට පස්සේ මම කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. සංදීව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් එක ධර්මතාවයක් අරගෙන මේක විභාග කරලා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ දෙසේ එකක් දීලා තියෙන විභාග කරන්න ඒ නිසා. එකක් අරගෙන එකක් නෙමෙයි ගත්තේ. ඇහැ විතරයි ගත්තේ. මොනකද චක්කු ద్వාරය. නැත්නම් ප්‍රසාද රූප කියන එකක් අරගෙන පෙන්න්නේ හැබැයි ඔක හරියටම ප්‍රත්‍යක්ෂ වෙනවා හරියටම අවබෝධ වෙනවා හරියටම පැහැදිලි වෙනවා ඥාන නිවැරදිවම උපදිනවා දෙසේ එකම විභාග කරන්න හැබැයි මම මුලින් කිව්වා දෙසේ එකම විභාග කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සංසාරේ පුරුදු කරන් ඇවිල්ලා තියෙන මනස විදර්ශනා ප්‍රඥාවත් එක්කනම් තියෙන්නේ 10 15 විභාග කරනකොට අවබෝධ වෙනවා තේරෙනවා. හැබැයි 30 40ක් විභාග කරන්න වෙයි සමහර කෙනෙකුට. මම මුලින් කිව්ව එක 50ක් 60ක් විභාග කරන්නත් වෙයි. 100ක් විතර විභාග කරන්නත් වෙයි. හැබැයි කොයි වෙලේ හරි අවබෝධ වෙනවා. එහෙනම් මේ අවබෝධය මේ ජීවිතේ ලබා ගන්නවද? ඒකයි අපි බණ කියන්නේ. තව භවයකට පිරිසක් සකස් කරන්න නෙමෙයි බණ කියන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගාව බණ අහලා නිවන් දකින්න නෙමෙයි බණ කියන්නේ. මේ තථාගතයන් වහන්සේ මේ ශාසනය පිහිටෙව්වේ ඒකටම නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වේ යමෙකුට මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන මේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ සංසාර ප්‍රවෘත්තියෙන් මිදෙන්න. සසර දුක් නිමාවටපත් කරන්න. අපි බණ කියන්නේ ඒකටමයි. සසරට බණ කියලා වැඩක් නෑ. සසර ඕන තරම් බණ ඇහුවා. බුදුවරු අනන්ත අප්‍රමාණ අපිට මුණ ගැහුණා. 5 ලක්ෂ 12000ක් බුදුවරු තථාගතයන් වහන්සේ කතා බහ කරලා තියෙනවා. දැකලා කතා බහ කරගෙන තියෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 5 ලක්ෂ 12000ක් බුදුවරු එක්ක. අපි ඊටත් වඩා ඇතිනේ. එහෙනම් අපි ආයි තාම මේ ඉන්නේ. එයි. අර බඩේ ඉන්න එක හදන්න හදන. එක හදන්න හදන්න. හදන්න බෑ. එයත් මැරෙනවා. ඒක තමයි ලක්ෂණය. ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. අනාත්මයි. තවගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද කියපු කරුණු කාරණා ටික. එහෙනම් දෙකයි කිව්වේ. අනිත්‍යම කියන්නේ කග්ගවිතරණ විසුද්ධි මම හිතනවා මේ ධර්ම දේශනා තව කීපයක් තුල අවසන් වෙනවා. ඊට පස්සේ මග්ගම ඥාන දර්ශන විසුද්ධි තියෙන්නේ. ඉතින් දැන් ඔයත්ට අවශ්‍ය කරන කරුණු කාරණා මට ගොඩාක් විදේශ රටවල ගොඩාක් මට ප්‍රශංසා කරලා කතා කරනවා. ඉතින් ධර්ම දේශනා 70ක් විතර තියෙනවා YouTube එකේ තියෙනවා. අරගන්න, අරගෙන විභාග කරන්න, පරීක්ෂා කරන්න. කියන දේ මොකක්ද කියලා හොඳට නුවණින් තේරුම් ගන්න අවබෝධ වෙනවා. පැහැදිලිව අවබෝධ වෙනවා. හැබැයි ඒකට සමවයම නිවැරදි උත්සාහයක් ඕනේ. තේරෙනවද? නිවැරදිව තුනුරුවන් සරණ යන්න, නිවැරදිව වෙර වඩන්න, නිවැරදිව සතිය හා යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන්. බැහැ කියනවා නම් යම් කිසි කෙනෙක් මම කියන්නේ මේ භවයේ තුල සෝතාපන්න වුණොත් ඇතිනේ හොඳටම. ආයි කවදාවත් යන්නේ නැහැ නිරේ. එදින නියත වශයෙන් මෙයා සංසාරෙන් එතර වෙනවනේ. උපරිම භව 7යි 8 වෙනි වර ඉදීමක් නැහැ. නියත වශයෙන්ම 7ක් තුල 7ක් ඇතුළත නියත වශයෙන්ම එයා සංසාරයෙන් මිදෙනවා. එහෙනම් සසරෙන් නිවනට බණ කිව්වේ කාල වේලාව අවසන් වෙලා තියෙනවා. ඉතින් අනිත් ධර්මතා ටික අනිත් ඉදිරි ධර්මතා වලින් අහන්නම දාම අහනවා. ඔසරේ නිවනට අහනවා. අහන්නේ. අහලා තේරුම් ගන්න අවබෝධ කරගන්න. පුළුවන්. හැබැයි අර ගිහි ජීවිතයේ අපි කියනවා ගිහි ජීවිතයේ කමාරි. ගිහි ජීවිතයත් එක්ක තියෙන බැඳීම එක අපි දන්නවා අමාරුයි. හැබැයි ඒක තමන් බාධකයක් කරගන්නේ නැතුව තමන් ඒකට කාල වේලාව වෙන් කරගෙන කාල වේලාව හදාගෙන කාලය වෙන් කරගෙන ගෙදර ඉන්න අයට කියන්න මට මම ටිකක් භාවනා කරන්න යන්නේ ඒ නිසා මට පොඩ්ඩක් බාහිර ශබ්ද වලින් තොරව පොඩ්ඩක් මට ඔයාලා සහයෝගයක් දෙන්න කියලා ගෙදර ඉන්න අයට කියලා කාලයක් වෙන් කරගෙන මේක ප්‍රායෝගිකව කරන්න. ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඒක තේරෙන්නේ. මේ සූත්‍රයක් කියනකොටම තේරෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ අර මානසික මට්ටම දිනු කරගෙන ඇවිල්ලා තියෙන ආකාරයට. ඒකයිනේ අපි නිරන්තරයෙන්ම කඩ කඩ වෙන් කර කර බෙද බෙදා පෙන්වන්නේ ඒකයි. නැත්තම් සූත්‍රයක් කියනකොටම කෙලින්ම කෙලින් ධර්මය අවබෝධයෙන්ම නැගිටිනවා. බුදුරජාණන්සේ කාලෙත් එහෙම වුණා. නේ. ඒක නිසා ඒක එක්කෙනාගේ මානසික මට්ටම අනුව හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. හන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා බුද්ධං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදි චිරන් රක්ඛන්තු මං පරන්ති Thank you.